ඒ වගේම අද මේ දේශනාව තුළින් ඒ හදන නොකොට තමයි අපි කරන්න ඕනේ මොකක්ද කියලා අපිට තේරෙන්නේ. භාවනා කියලා මොනවා හරි දෙයක් කෙරුවට හරියන්නේ අපි කරන්න ඕනේ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ශාසනයට ආවේ තුනුරුවන් ඇසුරු කළේ තුනුරුවන් ඇසුරු කරන්නේ වෙන මුකුත් නින්දා නෙමෙයි. මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුඛායයන්ගෙන් මිදීම බලාගෙන සියලු දුකින් මිදීමයි අපේ ඉලක්කය. ඒක කරන්න පුළුවන් එකක් කරන්න බැරි එකක් නෙමෙයි. කරන්න බැරි එකක් නම් තථාගතයන් වහන්සේ කවදාවත් පනවන්නේ නැහැ. නමුත් ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ අපි ඒක කරන ක්‍රමය මොකක්ද කියලා හරියට දන්නේ නැති නිසා මොනවා මහදයක් කරනකොට ඒක කරන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඉතින් අන්නේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව හරියට කළොත් හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ සියලුම දුක් සහිත සසරෙන් එතර වෙන්න. එන්දා මේ පෙන්නන කරුණු ටික ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ. භාවයේ තබ්බන්ති භාවනා භාවනා කියලා කියනවා වැඩි යුතු අර්ථයෙන් භාවනාව. එතකොට කුමක් වැඩි යුතුවක්ද? මේ භාවනාව අපෝ කොටස් දෙකකට බෙදනවා. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනා කියන එකට තමයි අපි සමතය කියලා කියන්නේ. පඤ්ඤා භාවනා කියන එකට තමයි අපි විදර්ශනා කියලා කියන්නේ. මේ සමත විදර්ශනා ධර්මය වඩන අර්ථයෙන් භාවනාන වෙනවා. එතකොට මේ සමත විදර්ශනා භාවනා කියන දෙකම අයිති චතුරාර්ය සත්‍යයේ මොන සත්‍යයටද? මාර්ග සත්‍යයටයි. මාර්ගය වඩන්න ඉස්සත් වෙලා එය දත යුතුයි මොකද්ද මේ දුක මේ දුක ඇති වුණ හේතුව මේ හේතුව නැතිකලොත් මේ දුක නැති වෙනවා ඒ සඳහා මෙන්න මෙහෙම කටයුතුයි කියලා මේ උත්තරයක් මේ සමථ විදර්ශනා කියන එක උත්තරයක්. එයා ජීවිතයේ දුක දන්නවා දුක ඇති වෙන හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා නැති කරන මගක් දන්න නිසා. මොන එකට පොඩි කරුණ ටිකක් කියන්න. විශේෂයෙන්ම මෙන්න මේ දැනුම අවශ්‍යමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. මේ දැනුම නැති හින්දායි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම පොඩි උපමාවකුත් ඉස්සෙල්ලා කියන්නම්කෝ. ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක්. මුගාදුපුරේ මගේ ඥාති කට්ටියක් ඉන්නවා ඒ ගෙවල් ගාව ඉන්නවා මේ නිමුන් සහෝදරයෝ දෙන්න. දෙන්නම එකම විදිහ. පොඩි ඇහි වපරයක් තියෙනවා වපර ගැතිය දෙන්නගෙම එකම විදිහ. අයියයි මල්ලි විනාඩියකට විතර වෙනස් වෙලා තියෙන හොයාගන්න බැ දෙන්නම එක වගේ. ඉතින් අයියාගේ නම නිමල් අයියා විවාහ වෙලා දවසක් මල්ලි ගමනක් ගිහිල්ලා සුගෑනු ළමයෙකුට කොළොප්පමක් කරලා ඇවිල්ලා. ඒ පාරේම අයියා ගියාම මිනිස්සු මොකද කරන්නේ අර ගෑනු ළමයාගේ සහෝදර ටික අල්ලගෙන හොත්තටම ගහලා අයියාට. එතකොට මොකද ඉස්සරට දෙන්න හොයාගන්න බෑ. දැන් අයියා දන්නේ නැහැ ගහ ගහන කොටත් කුටි කන කොටත් ඇයි මේ ගහන්නේ කියලා. දැන් අර ගහපු කට්ටිය හිතලා තින්නේ මේ අර ගෑනු ළමයට කොලොප්පන් කිව්වේ මෙයා කියලා. දෙන්න අඳුර ගන්න තියෙන එකම එක ලක්ෂණයයි අයියාගේ තමයි දෙක කියලා මතක නැහැ එක්කෙනෙකුගේ මේ රෝල් මොනේ උපොලි උපන් ලපයක් තියෙනවා. ඔන්න ඔකේ. ඒ වගේ මම මේ උපමාවෙන් කියුවේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන දෙක හඳුනාගන්නේ නැතුව කිසිම දවසක නිවන් දකින්නවා කියන කාරණාවක් වෙන්නේ අර නිමං ප්‍රබෝධිකෝ සමානයි වගේ මේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ දෙකේ ලක්ෂණය සමානයි නමුත් ඒ දෙකේ සැබෑ ස්වභාවය අපි දන්නේ නැත්නම් හඳුනන්නේ නැත්නම් මේ දුක නිරුද්ධ කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන ධර්මතාවය වෙන්නේ නැහැ. එනිසා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ධර්මතා දෙකේ වෙනස්කම් සහ ලක්ෂණ. ඒකේ වෙනස්කම් හඳුනගන්න දෙන්නේ එකම එක තැනකින්. ඒ ස්කන්ධය ඇතිවෙන්න මුල් වෙච්ච ප්‍රත්‍යයන් දිහා හේතු දිහා බලලා තමයි මේ ස්කන්ධ මේ පංච උපාදාන ස්කන්ධ කියන එක වෙන් කරගන්න පුළුවන්. ස්කන්ධ කියලා කියන්නේ හැම වෙලාවෙම පෙර අවිද්‍යා කර්මයට හටගත්ත වර්තමාන විපාකෝ මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6ට ප්‍රකෘතියෙන් ගැටෙන රූපාදී අරමුණු ටික. මම පැහැදිලි කරලා දෙන්නම් ඒක. ඒක හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. ස්කන්ධ වල රූපය හැම වෙලාවෙම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. වේදනා සංඥා සංඛාර කියන චෛතසික ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ස්කන්ධ ටික තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. පංච උපාදාන ස්කන්ධය හැදිලා තියෙන්නේ තණ්හා ප්‍රත්‍යයෙන්. වෙනසකට තියෙන්නේ ඕක. පංච උපාදානස්කන්ධයේ රූපයත් වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් කියන මේ ඔක්කොම ස්කන්ධ ටික හැදලා තියෙන්නේ සංහා ප්‍රත්‍යයෙන්. අපි ඔක තේරෙන විදිහට දැන් මේ ඉදිරි පිටට අපිට මේ රූපයක් පෙනෙනකොට කනබුන ආහාරයෙන් හැදුණු පඨවියාපෝෂෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපය ඇතුළු කරගෙන පවතින වර්ණ සතහනක් හැඩ සතහනක් තමයි අපිට මේ පෙනෙන්නේ. මේක මේ රූපය මේ පෙනෙනකම කෙලෙස් ඇතත් නැතත් පෙනෙනවා. මේ පෙනෙනවා කියන ධර්මතාවය තුල කෙලෙස් නැහැ. රාගයේද නැහැ, ද්වේෂයේද නැහැ, මෝහයේද නැහැ, අනුසයේද නැහැ. මේ පෙනෙනවා කියන සිද්ධිය තුල. නමුත් මේ පෙනෙන අරමුණේ ඇත්ත ඇති ඇති නොදන්නාකම හෝ තිබුණොත් මේ පෙනෙන අරමුණේ චන්දරාගේ හෝ තිබුණු තණ්හා හෝ තිබුණු තියෙන දෝෂය මොකද්ද අපි පැත්තකට යනකොට මේ දැකපු කෙනා දැකපු දේ මේ සිත්ති එහෙම පිටින්ම අපේ මනසේ එමම තියෙනවා අන්න එතන කෙනා කෙනාගේ පැත්තෙන් දකින්න ඕනේ දැන් අපිට දැකපුදී සිහි කරන්න පුළුවන් කියලා හම්බ වෙන තැන රූපයක් සිහි කරන්න රූපයක් සිහි කරන්න පුළුවන් අන්න ඒකට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය රූපස්කන්ධය මේකේ කෙලෙස් මොකුත්ම නැහැ හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ පෙනෙන අරමුණේ අවිද්‍යාව ශේෂයක් හෝ තිබුණොත් එහෙම නැත්නම් මේ පෙනෙන අරමුණේ රස විඳ ගැනීම අනුව හෝ බැලුවොත් ඔය දෙකේ දෝෂය ඔබට කියනවා අවිද්‍යා භව තණ්හා කියලා. ඔය කෙලෙස් දෙකේ දෝෂය තමයි මේ දැකපු ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම. නමුත් ඒ ටික ඇති බවටම එහෙම මනස තුල අපිට සිහි කරන්න පුළුවන් මට්ටමක් හිටිනවා හිතේ ඕගලන්ට සිහි කරන්න පුළුවන් රූපයක් තියෙනව නේද අම්මගේ තාත්තගේ නැත්තම් නෑදෑයන්ගේ කියලා ඒ රූපයට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට විඳපු යම් වේදනාවක් හිතෙන් සිහි කරන්න පුළුවන් නේද? ඒ වේදනාවට තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට දැකපු රූපයක හෝ ශබ්දයක හෝ හැදේ සිහි කරන්න පුළුවන්නේ ඒකට තමයි සංඥා උපාදානස්කන්ධය කියන්නේ. ඕගලන්ට රූපය ගැන හිතපු දෙයක් හෝ ශබ්දය ගැන ගන්ධය ගැන රසය ගැන හිතපු දෙයක් සිහි කරන්න පුළුවන්නේ ඒකට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. ඕගලන්ට රූපය දැනගත්ත බව, ශබ්දය දැනගත්ත බව, ගන්ධය දැනගත්ත බව දන්නවනේ. ඒක තමයි විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයම හැතුලා තියෙන්නේ කෙලෙසේකින්. ඇස් ඉදිරි පිටට ආපු ස්කන්ධ ටික රූප ස්කන්ධය ආහාරප්‍රත්‍යයෙන්. වේදනා සංඥා චේතන ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේ රූපය ගැන දැනුමක් ඇති වුණාම ඒක නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ඒ ස්කන්ධ වලට වෙන වෙනම ආහාර ප්‍රත්‍යයක් තියෙනවා. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොට ඒ ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නමුත් පංච උපාදාන ස්කන්ධයට එක ප්‍රත්‍යයයි තියෙන්නේ. තණ්හා ප්‍රත්‍යය. අවිද්‍යා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙසේ මුල් වෙලයි ස්කන්ධ පංචකයම ඇති වෙලා තියෙන්නේ. දැන් හිතේ ඕගොල්ලෝ සිහි කරනකොට සිහි කරන කෙනාමයි දැක්ක දේ කියලා හිතනවා. දැකපු දේමයි සිහි කරන්නේ කියලා හිතනවා. මනසේ තියෙන ගතිය පෙනෙන දෙයට ගඳින තාක් පෙනෙන දේ මනසෙන් සිහි කරන්න පුළුවන් තාක් ඕගොල්ලෝ මේ සතර මහා ධාතුවට ලෝකෙට බැඳිලා ඉන්නේ. අපි බැඳිලා ඉන්නේ. අර මං කිව්වේ අර නිමුන් සහෝදරයෝ දෙන්න එක වගේ කියලා. දැන් ඇහැට දැනෙනකොට මේ හැදේ එකයි. දැන් පැත්තකට ගිහිල්ලා මට ධම්මවිලාස ආමුදුර කියලා සිහි කරන්න පුළුවන්. හිතට පේනකොට ඒ හැඩේ සමානයි. නේද? හැබැයි වෙන සත්‍ය නම් ඇස් ඉදිරියට ආපු රූපය අනාත්මයි. මම සිහි කරන්න පුළුවන් රූපය ආත්මයි. සිහි කරන කෙනා මම සිහි කරන්නේ පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, කෙනෙක්ව දෙයක්ව. විදර්ශනා කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන රූපය හෝ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා හෝ ඒ නාම රූපයෙන් අටකන විඥානය හෝ අරඹය අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන එක ධර්මතාවයක්මයි වෙනවමයි. දැන් අපිට තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශෙන් දෙන්න පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභ දේශෙන් දෙන්න ඒ කියන්නේ මම කියන එක තේරෙනවද කියලා තේරුම් ගන්න බලන්න සැබෑවටම හැම කල්හිම ඇස් ඉදිරිපිටට ආවේ අනාත්ම වූ සත්පුද්ගල නොවන සතර මහා ධාතු රූපයක් නිසා ආපු වර්ණ සතහනක්මයි. එබඳු රූප ස්පර්ශයෙන් උපන්න වේදනාවක්මයි. එබඳු රූපයක සංඥාවක්මයි අපිට හම්බුනේ. එබඳු රූපයක් ගැනමයි අපි හිතුවේ. එබඳු අනාත්ම රූපයක් ගැන හිතලයි දැනගත්තේ. මේ ස්කන්ධ පංචකයම අනාත්මයි. ඔය ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම තිබුණහම වෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදෙනවා. ඒ කියන්නේ දැකපු දේ අපිට සිහි කරන්න පුළුවන්. ඕකට කියනවා චක්ඛායතනේ උපචේ රූප. රූපායතනේ උපචේ රූප. උපචේ කියන රැස් වෙනවා. දැකපු දේවල් රැස් වෙනවා. දැන් අපි කියමු දැන් මාතරෙන් දැන් අපේ මේ ස්වාමීනාටලා දෙන්නට මේ සේනාසනේ කුටි තියෙන තැන සීකරන්න කිව්වොත් පුළුවන් සීකරන්න. බෑ. නමුත් ස්වාමීනාටලා ඔය පොඩ්ඩක් සේනාසනේ ඇවිදලා ඉන්නම්කෝ කියලා පොඩ්ඩක් ක්‍රවුමක් බලලා ඔය පැත්ත ඇවිල්ලා ඉඳගත්තොත් මෙතන මෙහෙම කුටියක් තිබුණා මෙහෙම කුටියක් තිබුණා මෙහෙම කුටියක් තිබුණා කියලා සිහි කළ හැකිනේ. දැන් තියෙන දේ සිහි කරන්න පුළුවන් නම් දකින්න කලින් සිහි කළ හැකිනේ. නමුත් දැක්කට පස්සේ සිහි කරන්න පුළුවන් නම් දැන් මේ දැකපු දේ කුටි වෙලයි කියන්නේ කියන එක තියෙනවා නේද? ඒකෙන් මම මේ අදහස් කළේ විදර්ශනා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ හිතට පැත්තකට වෙලා ඉන්නකොට අම්මා තාත්තා අයියා අක්කා නැදේ යාළුවෝ මිත්‍රයෝ කියලා සත්තු පුද්ගල භාවයට බා සත්තු පුද්ගල භාවයෙන් යුක්ත රූප සිහි වෙනකොට ඕක තමයි රූප උපාදානස්කන්ධය මේ රූප උපාදානස්කන්ධය පිළිගන්න එපා මේක ඇත්ත කරගන්න එපා මේක ඇත්ත වෙන්න නොදී මේක පිළිගන්නේ නැතුව ඒ රූපේ දුරු කරන්න ඒ රූපේ අයින් කරන්න ඒ රූපේ බැහැර කරන්න ඒ රූපේ නැති කිරීමට දාන උත්සාහවත් වෙන ඒ රූපේ ගෙවල දාන්න ඒක කරන්න පුළුවන් මෙහෙමයි අම්ම කියලා සිහි වෙනකොටම යාළුවෙක් කියලා සිහි වෙනකොටම යාළුවා කියන එක ඇත්ත කරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙන්න හිතන්නේ නැතුව ඒ රූපේ පිළිගන්නේ නැතුව ඇස් ඉදිරි පිටට ආපු කන බොන ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත ඇටි නොදන්නාකම නිසා හැදුණු රූපයක් නේද මේ කියලා හිතේ හැදුණු ඉති සිහි කරගන්න රූපය තමන්ගේ කෙලෙසෙන් හදාගත්ත රූපයක් කියලා තීරණය කරන්න දැකපු රූපය කියලා තීරණය කරන්න එපා. තේරුණාද මේ කියන්නේ? නබෝ දවසකින් කෙලෙස් කියනවා. නබෝ දවසකින් බොහෝ කලක් යන්නේ. තමන්ට අම්මා කියලා සිහි කරන්න පුළුවන් වෙනකොට අම්මා කියලා පිළිඅරගෙන ආදරේ සෙනෙහස ඇති වෙනකන් හිතන්නේත් නැතුව අකමැත්ත අමනාපය ඇති වෙනකන් හිතන්නෙත් නැතුව ඒ රූපේ පිළිගන්න එපා. ඒ රූපේ අත්හරින්න. ඒ රූපේ ගෙවල දාන්න. ඒ රූපේ නැති කරන්න. ඒ රූපේ බැහැර කරන්න. කොහොමද ඒක කරන්නේ? ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑම ස්වභාවය පෙන්වන්න. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේදත් සම්මස්සාදී කුණ පොකටක් ටිකක් තියෙන තැනක පිටි වර්ණ සතහනකුයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒකේ රස විඳ ගැනීම අනුව බලපු නිසා හැදුණු රූපයක් නේද මේ. එතකොට දැකපු රූපයත් පෙන්නනවා මේ රූපය අර දකින වෙලාවේ තිබුණු රූපේ ප්‍රමාදී වාසය කරපු දෝෂෙන් හදාගත්ත රූපයක් නේ. මේ රූප උපාදාන ස්කන්ධේ. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුලයි ඕගලන්ට ජරා මරණ දුක තියෙන්නේ. අනේ අපේ අම්මා කෑවද දන්නේ අම්මට මොනවා වුණාද දන්නේ ඒ විතරක් නෙමෙයි අනේ අපේ අම්මා ජීවත් වෙන්න උට මෙහෙම උපකාර කළා අනේ අපේ අම්මා මැරිලා නේ දැන් කියලා වුණත් ඔයගලන්ට අනන්ත වෙලෙන්න පුළුවන් දැන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ හටගෙන නිරුද්ධ වෙනවා නමුත් එතන ඇත්ත නොදන්නාකම නිසා රස විඳ ගැනීම අනුව බලනකොට මේ රූප උපාදාන ස්කන්ධය හදාගත්තොත් ඒක නැති වෙන්නේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ සම්පූර්ණ නැති වුණා. අපිට අනේ අපේ අම්මා මැරිලානේ. අම්මා ඉන්නකොට මේ විදිහට උපකාර කළානේ. අපේ අප්පච්චි දැන් මැරිලානේ කියලා අර පංච උපාදාන ස්කන්ධ රූපයේ ආරම්භය ඕගොල්ලන්ට දුක් විඳින්න පුළුවන්කම ඕන තරම් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. දැන් අපිට සම්මතත්තා ජීවත් වෙන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධයට ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන රූපයේ ගැට ගහන්න පුළුවන් තරම් ඉන්නවා වගේ. දැන් මරුණ කියලා කියන්නේ අපිට කොහොමද? ආහාරයෙන් හැදුණු රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. රූපස්කන්ධය නිරුද්ධ වුණාට අම්මා හිටියනේ කියලා අතීතයෙන් ගැට ගහ ගන්නවා අපි මේ අරමුණ. දැන් හොඳට බලන්න ජීවත් වෙන්න අම්මගෙන හිතනවා කියලා හිතලා සතුට වෙන දුක් වෙන්න පුළුවන්කමයි නරුණා කියලා නරුණ කෙනා ගැන සතුට වෙන්න දුක් වෙන්න පුළුවන්කමයි කියන ගති දෙකම අපේ මනස තුල අඩු නැතුවම තියෙනවා නේද? එතකොට නරුණු අම්මා තාත්තා වෙනුවෙන් අපිට අඳන්න වෙලපෙන්න බැයිද? පුළුවන්. ඒ අම්මගේ මරුණු අම්ම සිහි කළා ඕගලන්ට පෙන්වන රූපයක් තියෙනවනම් ඒ රූප උපාදානස්කන්ධය. මරුණු අපච්චි සිහි කරන්න පුළුවන්කම තියෙන ඒ රූප උපාදානස්කන්ධය. මේ විදිහේ තමයි ඕගොල්ලෝ අපි දන්නේ නැතුව ඇති දැනට ඇහැට පෙනුණු හැම රූපයක්ම ඒ විදිහටම නිරුද්ධ වෙනවා. දැන් අපි තියෙනවා ඉන්නවා කියලා හිතේ සිහි කරන කමට සිහි කරන දෙයට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා කියන්නේ. සත්‍ය පුද්ගලය විතරක් නෙමෙයි ගම් නගරවල් ගංගාවල් මොහොතවල් මිනිස්සු කියලා ඒ අරමුණු පවා ඇස් ඉදිරිපිටට එන ඕනම අරමුණක් ඒ රූපය නිරුද්ධ නොවෙනවා නමුත් ඒක ඇති බවට අපිට මනස තුල හිතට පහළ වෙන හිතට සිහි වෙන මේ රූප නිමිති වල ඇලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට බලන්න ක්‍රම දෙකක් අපිට තියෙනවා කම කීපයක්ම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඇස් ඉදිරි පිටට ආපු රූපය මේ හිතට සිහි වෙන රූපේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳනම් සැබෑවටම තිබුණු රූපය ඇත්ත දෙන්නේ ඇත්ත දෙන්නේම මිසක කරන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. ඔබට මතක තබා ගන්න යාළුවෙක් කියලා සිහි වුණොත් හිතට සිහි වෙන එක gedi pitima යාළුවම තමයි. ඔය නිමිත්ත බොරු කරගන්න තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන හෝ ආව හෝ හම්බ වෙන කින් තුන් කාලෙන්න ඇස් ඉදිරි පිටට එන රූපේ ඇත්ත පෙන්නලා ඒ ඒ රූපේ ඇත්ත පෙන්වලා තමයි මේ රූපේ මේ මනස තුළ තියෙන රූප උපාදාන ස්කන්ධේ නෑලෙන්න නෑලෙන්න පුළුවන්කම තියෙන්නේ. රූප ස්කන්ධේ ස්වභාවය පෙන්වලා. යාළුවෙක් සිහියුනේ අපිට බලන්න පුළුවන් වෙනදට අපි කරන්නේ අපි දැකපු යාළුවා ගැනමයි හිතන්නේ නේ කියලා අපි හිතන්නේ. අපි එතන යාළුවමයි දැක්කේ දැකපු යාළුවා ගැනමයි හිතන්නේ කියලා හිතන රූපයේ දැකපු එකට දැකපු රූපයේ හිතන එකට දෙක එකට ගැට ගහලා අපි සතර මහා ධාතු එක්ක මනසින් සම්බන්ධ වෙලයි ලෝකේ ගොඩනගාගෙන ඉන්නේ. නමුත් දැන් අපිට තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය මේ යාළුවා ගැන යාළුවා කියලා අපිට හම්බ වෙන්න මේ ස්කන්ධ ටිකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඕකේ තමයි ජරා මරණ දුක තියෙන්නේ. යාළුවා ලෙඩ වෙච්ච දුක, යාළුවා මැරිච්ච දුක, යාළුවට ගන්නපු දුක්, ගහපු දුක්, ගුටි කාපු දුක්, ඔය ඔක්කොම දුක් ටික ජරා මරණ දුක් සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන්කම තියෙනවා. ඔය පංච උපාදානස්කන්ධ දුක හටගත්තේ කොහොමද? ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපේ රස විඳ ගැනීම මනෝ බලපු නිසා අවිද්‍යා භව තණ්හා කියන මෙන්න මේ කෙලෙස් tikai මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක හැදෙන්න හේතුව. ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත ඇති ඇති හෝ දකිනවා නම් රස විඳ ගැනීම වූ හෝ බලනවා නම් මේ පංච උපාදානස්කන්ධ ලෝකේ දිය වෙලා යනවා. මේ යඟුව කෙනෙක් හිතේ හිතේ ඇත්ත වෙන්නේ නැහැ. දුක ඇති වෙනකම් හිතන්න වෙන්නේ ඒ දුක් නිරුද්ධ වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි එකට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව ඇදී තියෙන මොකද සම්මා දිට්ඨිය ඇත්ත ඇති ඒක බලන මොකද්ද? ඇත්ත ඉදිරියට ආවක රූපේ අනාත්ම ස්වභාවය හෝ පෙන්වනවා. එහෙම නැතිනම් ප්‍රත්‍ය නිසා හටගත්ත ඒ රූපේ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියලා හෝ බලනවා. අපි උපමාවක් කිව්වොත් කණ්ණාඩියකට එදෙනකොට අපේ ඡායාව වැටෙනවනේ. ඔන්න දැන් ඒ රූපේ ආහාර ප්‍රත්‍ය. ඒක ස්කන්ධ. අපි පැත්තකට යනකොට ඒ ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් කණ්ණාඩියේ දැකපු ඡායාව දැකපු රූපය අපිට හිතෙන් සිහි කරන්න පුළුවන්. තේරෙන්නේ? එතකොට දැකපු රූපේ හිතෙන් සිහි කරනවා සිහි කරන්න පුළුවන් ඒ රූපයට තමයි රූපෝපාදාන ස්කන්ධය කියන්නේ. හැබැයි ඒකේ මෙහෙම කාරණාවකුත් තියෙනවා. මොකක්ද? දැකපු රූපේ හිතෙන් සිහි කළ පමණකින් උපපාදන ස්කන්ධය වෙන්නේ රහතන් වහන්සේ නමකට සිහි කරන්න පුළුවන්. දැන් මේ සිහි කරන්නේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙලා මම මනසින්ම නේද මේක සිහි කරන්නේ කියලා නොවනයි නම් ඒකද ස්කන්ධ ටිකක් වෙනවා නිරුද්ධ වෙනවා මිසක ඒක ඇත්ත වෙන්නේ නමුත් කන්නාඩියේ තිබ්බ රූපේ මේ සිහි කරන්නේ කියලා ඔබට දැකපු ආයතනයේ ආපහු ඇති බවට හම්බ වෙනවා නම් මෙතනයි දෝෂේ. තේරුණාද? කියන එක. එතකොට හොඳට මතක තබා ගන්න එකම එක තැනයි තියෙන්නේ. නිවන් දකින්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් විදර්ශනා කරනවා කියලා කියන්නේ හිතට සිහි වෙන සිහි වෙන හැම රූපයක්ම හොඳට මතක තබා ගන්න සිහි කරන්න පුළුවන් යම් තාක්ෂේත්‍රයක් තියෙනම් ඔය ඔක්කොටම තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ආයතන ටිකයි කියලා හැවටෙන්න එපා. මේ ආයතන ටික Taman සිහි කරගෙන දෙයි කියලා රැවටෙන්න එපා. ඔන්න ඔය ටික ඔය දෙක වෙන වෙන විදිහට පෙන්නන එකයි භවනා කරනවා කියලා කියන්නේ. මුල් දවස පුරාවටම ඒකට ඉඳගෙනම ඉන්නවා කියලා එකක් නැහැ. ඉඳගෙන වේවා, හිටගෙන වේවා, නිදාගෙන වේවා, පිටින් වේවා කෙනෙක්ව සිහියුණු සිහි වෙන කෙනාව තමන් හොඳටම දන්නවා මේ ඇහැට පෙනෙන රූපය අරඹය ප්‍රමාදී වාසය කළ දෝෂය නිසා හටගත් රූපයක් නේද කියලා තීරණය කරන්න. එහෙම හිතනකොටම ඒක ඇත්ත කරගෙන කෙනෙක් පුද්ගලයෙක් කරගෙන ඇලෙන ගැටෙන තැන දක්වා වැඩි දියුණු වෙන්නේ නැහැ. නැත්තම් අපිට වෙන්නේ හිතේ සිහි වෙන රූපෙට සතර මහා ධාතුවේ නවතන දුන්නොත් නැත්නම් මේ ස්පර්ශ ආයතන හයේ නවතන දුන්නොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇත්ත වෙනවා. යම් වෙලාවකදී අපේ දෝෂය නිසා හදාගත්ත රූපයක් කෙලෙස් නිසා හැදුණු රූපයක් කියන එක පෙන්වන්න පුළුවන් වුණු සිහි කරගත්ත. අමතක වෙලා යනවා ආයෙත් මතක් කරලා ගන්නවා. එහෙම පෙන්වන්න පෙන්වන්න ටික ටික ටික ටික මනස තුල තියෙන මේ ඔක්කොම මිනිස්සු ඉන්නවා, සත්ත්වෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙනවා කියලා ඔක්කොම ඇති බවට හම්බෙන එකට තමයි මේ භවය කියලා කියන්නේ. ඒක මේ සිටියේ තියෙන ගතිය චේතනා බහෝ. මේ භවය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන චෛතසික ටිකකින් කරන වැඩයක්. කර්ම භවය කියලා කියන්නේ. දැන් මෙහෙම ඇස් දෙක වහගෙන මේ දැකපු අහපු වටපිටාවල් සිහි කරන්න පුළුවන් නේද අපිට? පුළුවන්. අපි සිහි කළේ මොකද්ද? බාහිර සිහි කරනවා කියලා අපේ මනසමයි. නමුත් අපිට අපේ මනසමයි මේ කියලා අහුවෙන්නේ නැහැ. දැකපු දේ සිහි කරන දෙයටයි සිහි කරන දේ දැකපු දෙයටයි ගැට ගන්නකම්. ඒ හින්දා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන එකයි චක්කු අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බෝ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකේ ස්වභාවය මොකක්ද අනත්තයි මම අර කියන්නේ ටීවී එකේ අපිට පෙනෙන රූප තියෙන්නේ ටීවී එකේ පෙනෙන රූපේ සත්‍ය පුද්ගලයක් නෙමෙයිනේ ඒ වගේ තමයි යම් තාක් මුළු ජීවිතේ පුරාවටම ඇස් ඉදිරියට ආපු සියලුම රූප වල මෙන්න එපමණක්මයි ඒ තමයි රූපස්කන්ධේ ප්‍රමාණය අනාත්මයි කියලා කිව්වේ රූප ස්කන්ධය නැති. ඒ රූපී ඇත්ත නොදන්නාකම තිබුණොත් ඒ රූපේ රස විඳ ගැනීම අනුව බැලුවොත් ඔය රූප නිමිත්ත එහෙමම අපේ මනසේ හිටිනවා. ඒකට පංච උපාදානස්කන්ධය කියනවා. ඒ පංච උපාදානස්කන්ධයටයි උපාදාන වෙන්නේ. ඒ මනසේ තියෙන රූප උපාදාන ස්කන්ධයටයි අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා අපි හැසිරෙන්නේ මනස තියෙන රූප ස්කන්ධ රූප උපාදාන ස්කන්ධය එක්කයි. උපාදාන ස්කන්ධයටයි උපාදානය වෙන්නේ අපි. ඒකයි ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එකේ වගේ අනාත්ම රූපයක්. ඒ රූපය ඇත්ත නොදකිනකොට අහක බැලුවහම ඒ රූප නිමිත්ත ඒ විදිහටම මනසේ තියෙනවා රූප උපාදාන ස්කන්ධය කියන්නේ මේක උපාදානයේ තිතයි දැන් ඊට පස්සේ ඒ රූප නිමිත්තට මේ ගාමිණී පොන්සකානේ විජය කුමාර තුංගනේ අහවල් නළුවනේ එයා නම් මෙහෙම හොඳයි මෙහෙම හොඳයි කියලා ඔන්න හිතුවාම දැන් උපාදානස්කන්ධයේට අත්වාද උපාදානයේ බැහැලුවම දැන් මනසේ අඩු නැතුවම කෙනෙක් දැන් බලන්න මගේ මනසේ කෙනෙක් පුද්ගලයෙක් කියලා මම හිතාගෙන සතුට හෝ අසතුට ඇති උනේ කිසියම් පුද්ගල භාවයක් නැති ටීවී එකේ රූපෙ දිහා බලාගෙන. දැන් මනසේ තියෙන මගේ රූප නිමිත්තට ඒ රූප නිමිත්තට කියනවා සාස්ව උපාදානීය. ආස්ව වලට හිතයි උපාදානයේට හිත වූ රූපය කියලා කියන්නේ කොයි රූපෙටද? දැකපුදී ඒ විදිහටම සිහි කරගන්න පුළුවන් රූපයට. ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපෙට කියන්නේ මොකද්ද? රූපස්කන්ධය. දැකපු දේ ඒ විදිහටම රූපෙට කියන්නේ මොකද්ද? උම උපාදාන ස්කන්ධය. උපාදාන ස්කන්ධය කියන්නේ ඇයි? මේ රූපය උපාදානයේ හිතයි. අර්ථවාද උපාදානයේ සත්‍ය පුද්ගලෙක් හැටියට ගන්ධ හිතේ තියෙන නිමිත්ත හිතයි දැන්. ඒ වගේම ආත්මයක් දිගින් දිගට මෙන ආත්මයක් කියලා හිතනද මේ රූපේ හිතයි. නැත්තම් රත්න රෙදි මුතුමැණි කියලා කාම වස්තුව කාම භාණ්ඩයක් හැටියට හිතනද මේ රූපේ හිත. මේ කුමන රූපේද උපාදානයේ හිත? උපාදානයේ හිත වූ ස්කන්ධය තමයි උපාදාන ස්කන්ධය කියන්නේ ඒ උපාදාන ස්කන්ධය හැම වෙලාවෙම කියේ මොකකටද ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපෙට නෙමෙයි දැන් ටීවී එකේ තියෙන රූපය කියන්නේ ආහාරපත්තෙන් හටගත්ත රූපය. ඒකේ ස්වභාවය අනාත්මයි. ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසා හෝ රස විඳ ගැනීම බලපු නිසා ඒ දෙකේ දෝෂය තමයි දැකපු රූපයේ ඒ විදිහටම මනස තුල පිහිටියා. සිහි කරන්න පුළුවන් කම ඇති වුණා. ඒ තමන් තුල සිහි කරන්න පුළුවන් මට්ටමේ රූපයද කියනෝ රූප උපාදාන ස්කන්ධය. ඒකේ තුල තමයි අපි පුද්ගලයේ හැටියට, සත්‍යයේ හැටියට, කෙනෙක් හැටියට හැදෙන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදෙනවා. ආයතන ටික ශුන්‍යයි. නමුත් ඒ ආයතන ටික ශුන්‍යව තියෙද්දි අපිට පංච උපාදානස්කන්ධ ලෝකයක් හදාගන්න පුළුවන් අම්මාව සිහි කරන්න පුළුවන් තාත්තව අයියව මල්ලිව රස්සාව කරපු තැන් රස්සාව කළ තැන් ඒ යාළුවෝ මිත්‍රු සිහි කළ හැකි. ඔය හැම තැනකදීම ඇවිල්ලා තිබුණේ ටීවී එකේ තිබුණු රූප වගේ ඇස් ඉදිරියට ආපු ශුන්‍යතාවයෙන් යුක්ත රූප ටික. ඒ රූප අපේ මනස තුළට අරගෙන ඒ ගත්ත රූපය තමයි උපාදානයේ හිත සාසව උපාදානීය කියලා කියන්නේ මේ කෙනා කෙනා සිහි කරන්න පුළුවන් රූප උපාදානස්කන්ධ. ආහාර ප්‍රත්‍යයෙන් ගත්ත රූපේ උසෝල ගන්න බෑ අපිට. උපාදාන වශයෙන් හැතරෙන්න උසවන්න බෑ ඒක. දැන් මේ තියෙන රූපය ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ ওই ආහාර ටික නිරුද්ධ වෙනවන රූපේ නිරුද්ධ වෙනවා මිසක. ඕක මට උසෝල ඕන විදිහට හදන්න බෑ. නමුත් ওই දිහා මම මෙහෙම බලාගෙන හිටියොත් ওই රූපේ ඇත්ත නොදන්නා කම තිබුණොත් ওই විදිහටම ওই රූපේ ඔසවලා අරගන්නවා හිතේ. අන්න ඒ රූපය සාසව උපාදානය. දැන් හිතෙන් පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඒ රූප ඒ රූපෙට කියනවා මොකද්ද? රූප උපාදානස්කන්ධය. උපාදානයේත හිත ආස්වයන්ත හිත ඌරූපී කියලා. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදානයේ තිබුණ සත්‍ය පුද්ගලිකේ උපාදානයේ යෙදුනහම දැන් මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා. එන්නේ උපාදාන වශයෙන් ගත් මෙත්තා වූ හේතුනා වූ මේ පංච උපාදානස්කන්ධයකයි දුක තියෙන්නේ. දුක නැති වෙනවා ওই පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව හිටින්නේ නැත්තම් මේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ආදරේ සෙනෙහස ඇති වෙන විදියට හිතට එන රූපවල කෙනෙක් පුද්ගලයෙක් කියලා තමන්ටම ආදරය සෙනෙහස ඇති වෙන විදිහට හිතන්නේ නැත්නම් තමන්ටම තරහ ඇති වෙන විදිහට හිතන්නේ නැත්නම් දුක එන්නේ නැහැ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව නැති වෙන්න නම් සම්මා දිට්ඨියක්ද දකින්න ඕනේ. මේ රූපේ හැදුන හැටි දකින්න ඕනේ. එතකොට වෙනවා අපිට අපෝ මුලට යන්න ඇස් ඉදිරිපිටට ආවේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසයි මේ රූපේ ඇදුනේ කියන එක පෙන්වන්නේ. එහෙම නොපෙන්නන තාක් ඕගොල්ලෝ සිහි කරන රූපේ අම්මා කිය සිහි කරනකොටම අම්මා කියලා රැවටිලා හිතලා ඉවරයි. ඕගොල්ලෝ හිතන්නේ සිහි කරන දේ දැකපු දෙයමයි දැකපු දේ සිහි කරපු දෙයමයි කියලා. අපිට එතකොට යන්න තැනක් නැහැ. ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. නමුත් සිහි කරන්නේ මම මනම් දැක්කේ මෙහෙම අනාත්ම දෙයක් නම් මට පෙනුණු අවස්ථාවේ තිබුණු ඇත්ත පෙන්වලා මනස තුල මේ රූපයේ පුද්ගල භාවයෙන් හැසිරিলা දුක වෙන ක්‍රමේ නවත්ත ගන්න පුළුවන්. තේරුණාද ඔබ? කියන්නේ. ගැකුර ඇති නමුත් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඔන්න ඔය විදිහට මෙනෙහි කරන එකටයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම අම්ම කියන තැන රූපේ අනාත්මයි කියලා බලන්න එපා. දැන් අපි අපි බොහෝ වෙලාවට හිතන්නේ අම්මා කියලා සිහි වෙනකොට නෑ ඉතින් අම්මා කියන තැනකක් තියෙන්නේ ඇදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහ රැට ඇට මෙදුළු කන බොන ආහාරනේ රූපය ඇදිලා තියෙන්නේ කියලානේ අපි හිතන්නේ එහෙම හිතුවොත් සම්පූර්ණ වැරදි එකෙන් වැළඳෙන්නේ නෑ ප්‍රතිපදාව රූපේ සැබෑ ස්වභාවය තමයි කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර මේ විදිහේ කොහොම පොකොටත් එකෙන් යුක්ත අනාත්ම වූ අර ටීවී එකේ වගේ සත්ව පුද්ගල නොවන අනාත්ම වූ රූපයක්මයි ඇති ඉදිරියට එන්නේ. ඔන්න රූපස්කන්ධයේ ස්වභාවය. ඊට පස්සේ ඒ රූපයේ ප්‍රමාදී වූ වාසය කළ නිසායි අපිට හිතට සිහි කරන්න පුළුවන් මේ රූප නිමිත්තක් ඇවිල්ලා තියෙනවා. එතකොට හිතට කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම යාළුවෙක් අම්මා තාත්තා සහෝදරෙක් කියලා කවුරු හෝ දෙයක් සිහි වෙනකොට ඔයගලන්ට කරන්න තියෙන එක කරුණු දෙකක්. මොකක්ද මේ සිහි වෙන අරමුණ ඇත්ත කරගන්න නැතුව මේ නිමිත්ත ඇත් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත නොදන්නාකම නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා නිකන් හිතන්නේ එපමණකින්ම ඒ රූපේ ඇත්ත කරගෙන දිගින් දිගට සිතුරු වෙල් යන එක නතර වෙනවා මගේම හිතෙන් රූපයක් හදාගෙන ඒකම කෙනෙක් පුද්ගලයෙක් කරලා අරගෙන තමන්ම දුක් විඳින්න තරම් තමන් මෝඩයිද කියලා තමන්ට තේරෙයි දැන් අපි අර බල්ලා මස් කට්ට හපනකොට උගේ කටම තුවාල වෙලා ලේ ගෑවෙනකොට මස් කට්ටෙන් ලේ එනවා තමයි කියලා තව ටිකක් වැඩි පුර හපනවා. එතකොට තුවා ලේ ගතිය ලේ රහ කටට දැනෙනවා වැඩි ආ මස් කට්ටෙන් තවත් ලේ එනවා තමයි කියලා තවත් හයියෙන් හපනවා. ඒ වැඩේම තමයි අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් කරන්නේ. හ්ම් ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත වෙන්න දෙන්න එපා. ඇත්ත කරගන්න එපා. එකම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේම රැකෙන්න තියෙන එක තැනකින් කායතනෙක. මන ආයතනෙ විතරයි. ඒ කියන්නේ අපිට දැකපු හැබැයි අර වෙනස අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන ඔබ. මොකද්ද? ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියන මේ දෙක. දැන් අපිට යාළුවා කියලා සිහි කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන් කමකුත් තියෙනවා. අපිට තේරෙන්න ඕනේ මම යාළුවා කියලා බලන්න කියලා ගියත් ඇස් ඉදිරියට පහළ වෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම මනෝ බලපු නිසා ඒකේ දෝෂය තමයි දැන් යා දැන් මේ යාළුවා කියලා සිහි කරන්න පුළුවන් රූපයක් ඇදලා ඇත්තටම යාළුවා හදාගත්තට පස්සේ ඉස්සෙල්ල වෙන්නේ මොකද්ද දකින රූප නිමිත්ත ඒ විදිහටම සිහි කරලා ගන්න එක ඒ හිතට ගත්ත රූපය සුදුසුයි උපාදාන වශයෙන් ඇතිරෙන්න හිතටගත් රූපයටයි මේ කෙනා කෙනාටයි බණ කියන්නේ. ඔක්කොම හිතේ නෙමෙයි ඈ. එහෙනම් රූපෙත් හිතෙන්නේ කියලා කියන්න එපා. අපි පුංචි කාලේ බණ දහන නොදන්නා කාලේ ඉස්කෝලේ ගියා. සෙල්ලම් ගෙවුවා, බෝල ගෙවුවා නැතුව ඔක්කොම හිතේද? නෑ ඒකත් හැබැයි මේ පංච උපාදාන ස්කන්ධයක් එක්කම දනදුණු කරලා තියෙන්නේ. ඒ හින්දා මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූපය කියලා අසුරු කරනවා. එයාට රූපයක් තියෙනවා. එයා රූපයක් පරිහරණය කරනවා කෙනා කෙනාටයි කියන්නේ. ඔබට ආදටත් පුළුවන් අම්මගේ රූපෙ සිහි කළා අම්මා මැරලා කියලා දුක් විඳින්න. තාත්තගේ රූපෙ සිහි කළා තාත්තා මැරලා නැත්නම් තාත්තා ලෙඩ වෙලා කියලා ඔබට දැන් දුක් විඳින්න පුළුවන්. ඕකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. ওই පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තියෙන දුක දුක්ඛ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදුනේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙච්ච නිසා පංච උපාදාන ස්කන්ධය හැදුනේ කුමක් නිසාද ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා දෝෂ නිසා දැන් ඕගොල්ලන්ට යමක් සිහි කරන්න පුළුවන් නම් සිහි කරන්න සිහි කරනකොටත් ඔය නිමිත්ත හදපු ඇහැ නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා, ඒ ස්පර්ශයෙන් උපන ධර්මිය නිරුද්ධම වෙලා. නමුත් ඒ ආයතන නිරෝධය ඔබට අහු වෙන්නේ නැහැ. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නිසා. යම් වෙලාවක කෙනෙකු සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොට දැකපු රූපේ නිරුද්ධ වෙලා ගොඩක් කල නේද කියලා සිහි කරන්න හෝ පුළුවන් මම මෙහෙම කෙනෙක් කියලා සිහි කරනකොට ඇස් ඉදිරියට ආපු රූපේ අනාත්මයි නේද කියලා සිහි කරන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් ඇතුලේ සිහි කරද්දි ප්‍රත්‍ය නිසා හටගත්තු රූපය ප්‍රත්‍ය නැතිව නැති වෙලා බොහෝ කල නේද කියලා සිහි කරන්න පුළුවන් නම් මේ මනස තුල තියෙන නිමිති ඇත්ත කරගෙන හිතේ හිතේ හැසිරෙන එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ කියන එක ගොඩ නැගෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අස්සනෝකට කියනවා පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධේ අපචයට යනවා. රැස් නොවෙනවා. රැස් නොවෙනවා. දැකපු අහපු කිසිම දෙයක් ගැන ඔබට සිහි කරන්න කිසිදු නිමිත්තක් ඉතුරු නොවුනොත් ඒකට කියනවා අනිමිත්තයි කියලා. ශුන්‍යතයි කියලා. අප්පනේතයි කියලා. එදාට මේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක අහපු දේ ඇසීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක එළඹ දෙකිනවා. ඒක නොවෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන නිසායි. ඒ කියන්නේ හිතට සිහි වෙන රූප වලට අම්මා තාත්තා අයියා අක්කා කියලා ආපහු ඕගොල්ලෝ උපාදාන වෙන නිසා. ඒක ඇත්ත කියලා පිළිගන්න නිසායි. එහෙම පිළිගන්නේ පංච උපාදානස්කන්ධයේ හැදුනේ මෙන්න මේ මගේම වරද නිසා හදාගත් එකක් නේද කියන එක දන්නේ නැතිකමයි. ඇස් ඉදිරි පිටට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළාම තියෙන දෝෂේ මොකක්ද? ඇත්ත ඇති ඇති නොදැක්කහම තියෙන දෝෂේ මොකක්ද? තණ්හාවෙන් ඇතිවෙන කියන දෝෂේ මොකක්ද? ඒ ධර්මය හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඇති බවට එළඹ සිටිනවා. ඇති බවට එළඹ සිටින රූපේ ආරම්භය දෙවුනට වැඩකට හරන පටන් ගන්නවා. උපාදාන ස්කන්ධයට උපාදානයි කියලා කියන්නේ අම්මා තාත්තා අයියා කියලා හිතනවා. මෙතන අපිට තියෙන වැරද්ද උනේ ඇහැට පෙනෙන රූපේම අපි පංච උපාදානස්කන්ධයයි කියලා ගන්න එකයි. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැට පෙනෙන රූපේ තමයි අපි අම්මා තාත්තා කියලා හිතන්නේ කියලා හිතන්නේ. එතකොට අපිට මිදෙන්න තැනක් යන්න තැනක් ඒකයි මම අර ටීවී එකේ තියෙන උපමාවට රූපේ උපමාවට ගත්තොත් ඔයගලන්ට හොඳටම පේනවනේ කිසිම වෙලාවක කිසිම දවසක සත්‍ය පුද්ගලයෙකුත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි. මුලින් දර්ශනයේ 100ක්වත් නැහැ ඊගව දර්ශනය එනකොට නේ. ස්ක්‍රීන් එකේ කොහොමද ඉතුරු වෙනවද? ඒ දර්ශනයේ 100ක්වත් නැහැ ඊගව දර්ශනය එනකොට. නමුත් බලන්නකෝ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ ওই දර්ශන ටික ඔක්කොම එකතු කරලා සම්පූර්ණ චිත්‍රපටියක් බලන්න පුළුවන්කම අපිට තියෙනවා. එතකොට සම්පූර්ණ කෙනෙකුට වෙච්ච ජීවිත කතාවක් එකතු වෙලා අපිට තියෙනව නේද? අනේක තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ඒ ලෝකය ටීවී එකේ තියෙන අර මේ දර්ශනේ නැතිනකොට ඊගාව දර්ශනේ ඊගාව දර්ශන නැතිලා ඊගාව දර්ශන යාව මිසක ඔක්කොම දර්ශන ටික එක දෙලකට තිබුණාද නෑ එහෙනම් කොහොමද අපිට කතාවක් එකතු ඒ වගේ තමයි කුටියෙන් නම් ධර්මශාලාව ගාවට එනකොටත් ඒ චිත්‍රපටයේ විශ්දීම තමයි ඔයගලන්ට වෙලා තියෙන්නේ මෙතෙන් ඉඳන් පේනකොට ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපය තෙවුනේ ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපය ඒක නිරුද්ධ වෙලා ඊගාව රූපය නමුත් ඕගලන්ට කතාවක එකතු වෙලා තියෙනවා කුටි ඉඳන් දානශාලාවට ආවා කියන්නේ. නේ? චිත්‍රපටිය බලන එකයි කුටි ඉඳන් දානශාලාවට යන එකයි අතර වෙනසකුත් නැහැ. නමුත් ඕකේ නිදෙන්න තියෙන්නේ එක ක්‍රමයයි. මොකක්ද? හිතට සිහි වෙන සිහි වෙන කිසිම නිමිත්තක් ඇත්ත කර නොගන්නවා කැමැත්ත ඇති වෙන විදිහට හෝ අකමැත්ත ඇති වෙන විදිහට නැවත නැවත හිතන් යන්නේ නැහැ ඇත්ත වෙනවා ඇහැට පෙනුණු රූපේ ප්‍රමාදී වාසය කළ නිසා නේද මේ දැන් කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි කරන්න පුළුවන් මේ රූපය ඇති උනේ කියලා පෙන්නනවා දැකපු රූපය කියලා පෙන්වන්නේ නැහැ ඒක හිත පිළිගත්තේ නැත්නම් ධම්ම කියලා සිහි කරනකොටම ඇස්තිදරි පිටට ආපු රූපේ ප්‍රමාදීව වාසය කළ නිසායි මට මේ අම්මා කියලා සිහි කරන්න පුළුවන් නිමිත්තක් හැදෙන්නේ නේද රූපයක් හැදෙන්නේ කියලා බලනවා. මේක දැන් අම්මමයි කියලා පිළිඅරගෙන කැමැත්ත අකමැත්ත ඇති වෙනකන් හිතන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න ගත්තාම හිත පිළිගත්තේ නැත්තම් හිත පිළිගන්නේ නැත්තම් ඒ වෙලාවේදී රූපේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ සැබෑ ස්වභාවය පෙන්නන. අනිත් පැත්තට ආපහු ගිහිල්ලා හොඳයි. එතන ඇස් ඉදිරි පිටට ආපු රූපේ තියෙන කෙස්ලුම් නියද ධම්මස්නහරයට ඇතන් දුකන බුනාරෙන් ඇතුළු ඒ බඳු කෝප කොටස් ටිකක් ඇතුළු කරගත්ත වර්ණ සතහනක් නෙතිබුනේ. කියලා පෙන්නනවා. අන්න එහෙම පෙන්නකොට මේ රූපය අතහරිනවා. ඉතින් අතහරින තත්ගල් මේ කැස්ස අම්මමයි කියලා ඇත්තම කරගෙන විඳින්න හදන එක අතහරිනවා. කෙන්නුවේ නැත්තම් ඇස් ඉදිරි පිටට ආපු රූපේ රස විඳ ගැනීම වලම බලපු දෝතිය නිසා හදාගත්ත රූපයක් නේද මේ කියලා හෝ පෙන්වෙන්නේ නැත්තම් මේක ඇත්තම කරගෙන තමන්ගේ හිතටම දුක හෝ සැප ඇති වෙන තාක් නිදිනවා හිතනවා හිත හිත විදිනවා. එහෙම නැතිනම් මෙහෙම සිහි කරත් දැස ඉදිරියට ආපු රූපේ අනාත්මයි නේද කියන එක හෝ පෙන්වෙන්නේ නැත්තම් සැප හෝ දුක ඇති වෙනකම් හිත හිත විඳිනවා. The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.